උපක්ලේශ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථයේ 357 වෙනි පිටුව. මිට පෙර උපක්ලේශ සූත්‍රයේ කොටස් අපි හතරක් ඔබට ඉදිරිපත් කළා. මේ ඉදිරිපත් කරන්නේ ඔබට පස්වෙනි කොටස. එතකොට මේ උපක්ලේශ සූත්‍රයේ මේ අවසාන කොටස් වලටයි අපි ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී ඔබට ඊටාම වැදගත් කාරණයක් ඉස්මතු කරන්නයි හදන්නේ. අපි ඔබට පැහැදිලි කරා මේ උපක්ලේශ වන්නේ කොමටද? මේ විදර්ශනා සමාධි සඳහා. විදර්ශනා සමාධිය කියන්නේ අපි පැවසුවා වෙන්ද විදියටම පේනවා, වෙන්ද විදියටම ඇහෙනවා, වෙන්ද විදියටම දැනෙනවා. නමුත් වෙනද විදිහටම පේන වෙනද විදිහටම ඇහෙන වෙනද විදිහටම දැනෙන ස්වභාවයට එහා ගිය අවදියක් ඇති වෙනවා මේ අවබෝධය තුලිනුයි මේ අවදිය ඇතිවන්නේ ධර්මයේ අවබෝධ වෙනකොට ඔබට වැටහෙනවා බාහිර දෙයක් නැති බව මේ සියල්ලම සිත සිතම හටගන්න මායාවක් බව සිත කියලා දෙයක් නැති බව මෙතන ස්වභාවික සංසිද්ධියක් ධර්මතාවයක් සිදු වෙනවා. මේ ධර්මතාවය තමයි අපි අවබෝධ කරන්නේ. අපි ධර්මතාවය අවබෝධ කරන්නයි මේ උත්සාහ කරන්නේ. එතකොට මේ මේ පැහැදිලි කිරීම ඒ විදර්ශනා සමාධියට අනුගතවයි. එතකොට මේ විදර්ශනා සමාධිය තුළ ඔබට අසන්න ලැබුණා පැහැදිලි කරනකොට අලමරිය ඥාන දර්ශන කියන වචනේ. බුදුන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඒ සුවිශේෂී සමාධියක් ගැන. ඒ කියන්නේ අලමරිය ආනන්ද අලමරිය ඥාන දර්ශනයේට සමවැදී වාසය කරනවාද කියන එක. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එතනදී පවසනවා ඒ අලමරි ඥාන දර්ශනේ තිරස්ථිතිය නොපතින බව ඒ අනේ එතනදී බුදුන් වහන්සේ දේශනා කරනවා සම්බෝධියට පෙර ඒ ඥාන දර්ශනේ මතු නොවන්න හේතුව බුදුන් වහන්සේ එතනදී සම්බෝධියට පෙර ඒ අවධිය පිහිටන්නේ නැති බව පිහිටන්නේ නැති අවස්ථා ඒ රූප දර්ශනේ ඒ රූප දර්ශනයෙන් මිදුණු ඒ අවදිමත් ස්වභාවයේ මතු නොවන අවස්ථා සම්බෝධිට පෙරත් අධ්‍යක්ෂක බව. එතනදී සම්බෝධිට පෙර අධ්‍යක්ෂක බව. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා ඒ රූප දර්ශනයේ අභිභාගයේ අවදිමත් ස්වභාවයේ ඒ තිරස්ථිතව ස්ථිරව පවතින්නේ නැත්තේ මෙන්න මේ උපක්ලේශ නිසා කියලා කාරණා බුදුන් වහන්සේ හරි කරනවා ඒ විදර්ශනා සමාධියට ඒ බාධා කරන උපක්ලේශ ගැන සාදු සාදු අනුරුද්ධ අත්තිපනෝ අනුරුද්ධ එවං අපමත්තානං ආතාපීතං පහී තත්තානං විහරත් විහරත්තානං උත්තරීය මනුස්ස ධම්මා අරමරිය ඥාන දස්සන විස්සෝසෝ අධිගතෝ පාසු විහාරෝති සාදු සාදු ආනන්දේනි මනව මනව අනුරුද්දේනි මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේටයි පාසන්නේ යලි අනුරුද්දේනි මෙසේ අප්‍රමාත්ව ආතාප ඇති නිවනට මෙහෙය සිත් ඇතිව වාසය කරන තොපට මනුස්ස ධර්මයෙන් මතුයේයි ආර්ය භාවකරණයට සමර්ථ ඥාන දර්ශන විශේෂයක් අධිගතව පාසු විහාරව ඇද්ද වහන්ස මේ වනයේ නොපමාව කෙලස් තවන වෙර ඇතිව කාය කාය ජීවිත নিরপেক্ষකව වසන වසන වසන්නාමෝ අභාවය අවබාසය හා දිවසින් රූප දර්ශනය හඳුනම්හ අපගේ ඒ අවබෝධය හා රූප දර්ශනේ නොබෝ කල්හිම අන්තර්භීත වෙයි ඒ කරුණද නොපිළිවිදුම්හයි ඉද මයම් බන්තේ අපමත්තා ආතාපිනෝ පහිතත්තා විහරත්තා ඕබාසංච සංජානාව දස්සනංච රූපානං සොක්කෝ පාත පනමේ පනනෝ ඕබාසෝ න විහාරස් චිරස්සේව අන්තරද්දායති දස්සනංච රූපානං තංච නිමිත්තන්න පටිමිච්ඡා මාති එතකොට අනුරුත් ස්වාමීන් වහන්සේ වදාරනවා බුදුන් වහන්සේට ඒ රූප දර්ශනේ මිදුණු ඒ රූප දර්ශනය හඳුනම්හයි. ඒ ඔබාස දිවසින් දකින්නයි. අපගේ ඒ රූප දර්ශනය නොබෝ කාලෙම අන්තර්භීත වෙයි. ස්ථිරව පවතින්නේ නැහැ. මිට නොපිළිවිදෙමයි ඒ කරුණ නොපිළිවිදෙමයි. එතකොට එතන තමයි බුදුන් වහන්සේ මේ මේ සම්බෝධියට පෙර බුදුන් වහන්සේටත් ඒ අත්දැකීම ඇති බව ප්‍රකාශ කළා. බුදුන් වහන්සේ වදාළනවා ඒ රූප දර්ශනයට බාධා කරන උපක්ලේශ කවරේද කියලා. එතකොට අපි දීර්ඝව පැහැදිලි කරා විචිකිච්ඡා හේතුවෙන් ඒ විදර්ශනා සමාධිය ගිලිහෙන බව. ඒ වගේම සැකසංකා තියෙනවා නම් ඒ රූප දර්ශනේ ගිලෙන්නේ හේතුවක් කියන එක. හේතුකෙම ප්‍රත්‍යකෙම කියනකොට. ඒ වගේමයි කාරණා කීපයක්ම මෙතනදී බුදුන් වහන්සේ දක්වනවා. විචිකිච්ඡාව නිසා ඒ රූප දර්ශනේ ගිලින හේතුයි කියන එක. ඒ වගේම අමනසිකාරය නිසාත් ඒ කියන්නේ යථාභූත ඥාණයෙන් අරමුණේ සත්‍ය දැකලා මිදෙන්නේ නැත්නම් බාහිර ඇත්ත වෙනවනේ. නැත්නම් සිත තුළ හරි සත්‍ය වෙනවනේ. එතකොට ඒ යථාභූත ඥාණයෙන් සත්‍ය දැකලා මෙතන දෙයක් නැති බව අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා කියන තැන බාහිර ඇත්ත වෙන්නේ නැති තැන සිත තුලත් හට සත්‍ය වෙන්නේ නැති තැන අන බාහිරත් මිදෙලා සිතනුත් මිදෙන තැනයි මේ අවදිමත් ස්වභාවය මතුවේ අපි කිව්වා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියන තැනින් තමයි මේ අවදිමත් ස්වභාවය දැකිය යුතු වන්නේ කියලා. ඒතර එතනයි මතුවේ ස්ථානේ පච්චේපරික්ඛා ඥානෙ කියන තැනින්මයි. එතකොට මෙතනදී ඒ යථාභූත ඥානෙ සත්‍ය නොදකෙත්තොත් ඒ නොදකින්නේ නම් සේසිත විසිරෙනවා. බාහිර ඇත්ත කරගන්නවා. එතකොට මේ අවදිමත් ස්වභාවය මතුවන්නේ විචිකිච්ඡාව තියනවා නම් ඒත් මතුවන්නේ නැහැ. ඒ අමනසිකාර්ය මානසික නොකිරීම හේතුවයි. එයත් හේතුවක්මයි. අමනසිකාර්ය කියන හේතුව. ඒ වගේම තීන මිද්දේ නිදිමත ස්වභාවයත් හේතුවක්. ඒ වගේමයි තැති ගැන්ම ඒ තැති ගන්න ස්වභාවයත් ඒ රූප දර්ශනයෙන් මිදුණු ඒ ඒ රූප දර්ශනයෙන් මිදුණු ඒ විදර්ශනාව ඒ කියන්නේ සමාධිය. හේ අවදිය ඇතිවන් නැති බවයි වැටහෙන්නේ. එතකොට පැහැදිලි කරන්නේ තීන මිද්දේ නිසත් ඒ අවදිය වැහෙනවා. ඒ වගේම අමනසිකාරය නිසත් වැහෙනවා. විචිකිච්ඡාව නිසත් වැහෙනවා. තැති ගැනීම නිසත් වැහෙනවා. ඒ කියන්නේ අරමුණට තැති ගැන්මක් ඇති වුණොත් ඒත් ඒ අවදිය වැහෙනවා. ඒ වගේමයි චිත්ත උපක්ලේශයක් ඇයි එතකොට මේ තැති ගැන්ම හඳුන්වනවා. ඒ වගේමයි ඉලිප්පීම ඒ කියන්නේ සිතේ මිලිප්පෙන ස්වභාවය එයත් එතකොට මේ අවදිය ඒ දර්ශනේ වැහෙන්න හේතුවක් වෙනවා ඒ අලමරිය ඥාන දර්ශනයට. ඒ මතු නොවෙන්නට හේතුවක් වෙනවා. එතකොට විචිකිච්ඡාව, අමනසිකාරය, තීන මිද්දේ, එතකොට ඉලිප්පීම, කැති ගැන්ම, ඒ වගේම කාය දරතේ. එතකොට වෙහෙස, දාඩිය වේ, දාඩිය දාගෙන වෙහෙස වැඩ කරන වෙලාවක. අනේ වෙහෙස නිසා ඒ අලමරිය ඥාන දර්ශනේ මතුවෙන එක අන වැහෙන්න හේතු වෙනවා. එතකොට ආරද්ද අත්‍යාරද්ද වීරය කියන්නේ වීරිය වැඩිකමත් ඒ අවදිය මතුවෙන් මතු නොවෙන්නට හේතුවක්. ඒ වගේම අතිලීන වීරිය ඒ කියන්නේ වීරිය අඩුවීමත් ඒ අවදිය මතු නොවෙන්න හේතුවක්. එතකොට අපි පෙන්වුවා ඔබට අනිමිත්ත සමාධිය මොහතට අවදිය බද්දේක රත්න මේ හැමදේම කියන්නේ ඇත්තටම මේ විදර්ශනා එකම විදර්ශනා සමාධියයි. ඒ විදර්ශනා සමාධියේ ස්වභාවය ඒ ආකාර කීපයකින් ඒ ස්වභාවයේ අනුවයි ඒ මට්ටම් කීපයකින් මතුවන්නේ. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන්නේ අනේ මට්ටම්. එතකොට ඒත් විදර්ශනා ධූරයමයි. ඒත් රාග දේශ මොහ කෙලෙස් සංසිඳෙන මගමයි. හැබැයි ඒ බාහිර රූපයත් නොවන තැන ඒ සෝතාපන්න තැන අනුසෝතයෙන් මිදිලා බාහිර ඇත්ත කරගත්ත තැනින් මිදිලා දෙයක් නැති බව දකින තැන අන අවදිය යන්තම් මතුවෙන තැන එතනයි ඒ සෝතාපන්න තැනයි සායි සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබත පරාමාස කියන තුන් සංයෝජනේ බිඳ වැටෙන තැනයි එතකොට ඔබ දකින්න මහා නුවණකින් මේ කාරණාව ඒ කියන්නේ අනාගාමී භූමියත් අනේත් ස්කන්ධයේ උදේවේ දකීමමයි බුදුන් වහන්සේ දේශනා වදාළේ ඒ කියන්නේ සෝතාපන්න වීම සඳහා කුමක් කළ යුතුද ස්වාමීනි කියලා අහපු ප්‍රශ්නෙට බුදුන් වහන්සේ පිළිතුරු දුන්නේ ස්කන්ධය දැකීමමයි උදේවැය දැකීමමයි මහණෙනි කළ යුතු වන්නේ කියලා. එහෙනම් සකදාගාමී වීම සඳහාත් එයමයි කළ යුත්තේ. එහෙනම් අනාගාමී වීම සඳහාත් ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කළ යුත්තේ කියලා බුදුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒකෙන් අපිට වැටෙන අරහත්ත්වයේ සඳහා තුස්කන්ධයේ උදේවැය දැකීමමයි කළ යුතු වන්නේ කියලා පැහැදිලි කරා. එතකොට මේ කාරණාවේදී ඔබට මේ අවස්ථා කීපයක් මෙතනදී මතුවෙන්නේ ඒ ක්‍රාක දේශමෝ කෙලෙස් සංසිඳන අවස්ථා හතරක්මයි. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්ත්වයටපත් වෙන. ඒ ඒ සංඥා සුකුම ස්වභාවයේ සුකුම ස්වභාවයටපත් වෙන අවස්ථා හතරක්. තව විදියකින් කියනවා නම් රාග දේශමව කෙලෙස් සංසිඳන අවස්ථා හතරක්. ඒ අවබෝධය මතයි විද්‍යාව මතයි පදනම් වන්නේ. අවිද්‍යාව ශේෂ විරාග නිරෝධෝ කියන ගමන් මඟ තුල ඒ සියලු අවිද්‍යා සුණු විසුණු වෙලා ගිය තැන අන්න එතනයි නිවන් මඟ ප්‍රවේශ වෙන තැන, විවර වෙන තැන, එතනයි අරහත්ත්වයටපත් වෙන තැන. හැබැයි මේ මඟ යන යෝගාවචරයට මේ මාර්ගය තුල සත්‍ය හඳුනා ගන්න ලැබෙන හැම අවස්ථාවක් අවස්ථාවම ඒ මාර්ගයේ දියුණුවක්මයි ඒ නිසයි බාහිර මිදෙන තන රූපයාන්තයෙන් මිදෙන තන අපි සකදාගාමි අපි හඳුනාගත් සෝතාපන්න භූමිය බව. එතනදී එක මොහොතකට හරේ නිවන ස්පර්ශ වෙනවා කියන දෙයක් එතනදී අත්දකින්න ලැබෙනවා. ඒ අවදිමත් ස්වභාවය දැනෙන්න ගන්නවා. ඒ කල්යාණ මිත්‍රාගේ පණවිඩයයි. ඒ තුල දැනුමයි. හැබැයි දැනෙනත් ගන්නවා. ඉතින් ඒ සකදාගාමි ස්වභාවය රාග දේශ මොහ කෙලෙස් සංසිඳීගෙන යන ස්වභාවය. ඒ ස්වභාවය දැනෙන්න ගන්නවා. ඒ වගේම අනාගාමි භූමිය. සිතේ දෙයක් නැති බව දකින්න තැන. එහෙනම් එතන ආත්මයක්ම හට ගන්න නොදකින්න තැනයි. ඉතින් එතනමයි අනාගාමි භූමිය. අනාගාමි භූමිය තුළ අරහත්ත්වේ කරා යන මඟ සත්වේ පුජ්‍යලයක් නැති ක්‍රියාවට සිත තබා ගැනීමයි. එතකොට මේ කාරණා දිගින් දිගට පැහැදිලි කරා. බාහිර ඇත්ත නොවන තැන සෝතාපන්න භූමියයි. එහෙනම් සිතේ දෙයක් නැති තැන අනා අනාගාමි භූමියයි. රාග දේශ මොහ කෙලෙස් සංසිඳෙන තැන එතකොට ඒ කාමරාග පටික තුනී වෙන තැන සකදාගාමි භූමියයි. එතකොට මේ භූමි විදිහට අපි මේ හැඳුන්වාට මේව දකින්න මහා නුවණකින් රාග දේශ මොහ කෙලෙස් සංසිඳෙන ස්වභාවයම භූමි ස්වභාවයකින් මතු කරලා පෙන්නන්නේ අවස්ථා හතරක් විදිහටයි. එතකොට ඒ අරහත්වේ කරා යන තැන බාහිර ඇත්තන වුණු තැන රූපයෙන් මිදුණු තැන සෝතාපන්න භූමියෙන් මිදලා අන්න එතකොට ඒ සකදාගාමි භූමියේ රාගදේශමෝ කෙලෙස් සංසිඳනවා. අරමුණේ සත්‍ය දකින කෙනාටයි බාහිර ඇත්තන වෙන්නේ. එනම් බාහිර දෙයක් නැති බව සිතේ දෙයක් නැති බව දකින තැන. ඒ අනාගාමි භූමියයි සිතෙන් මිදෙන තැන. එනම් සිතෙනුත් මිදිලා බාහිරුත් මිදිලා. අන්න පච්චේ පරිග්ගා ඥානෙට එන තැන. අන්න ඒ හරහා වැටිලා තියෙනවා නිවන් මඟ. එතකොට ඒ අරහත්ත්වයේ යනු කුමක්ද? එහෙනම් ඒ සිතෙනුත් මිදිලා බාහිරුත් මිදිලා සිත පතිත වෙන තැනක් නැහැ. විඥානයේ අනිදස්සන වෙන තැන අන රාග දේශම කෙලෙස් සංසිඳන තැන. අන සම්මා දිට්ඨිය තියෙන්නේ අන්න එතනයි. ඒ දිට්ඨිය චානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියවේ. ඒ දර්ශනේ දකින්න ඔබ මහා භාග්‍යවන්ත විය යුතුයි. එනම් වෙනද විදිහටම ඔබේ දැනීම නැති වෙන්නේ, ඔබේ ඇසීම නැති වෙන්නේ, ඔබේ පෙනීම නැති වෙන්නේ ආයතන ටික වෙනදා විදිහටම ක්‍රියාත්මකයි ඒ සෙන්සර්ස් ස්පාක් වෙනවා මනෝද්වාරයේ අරම ඒ සිතක් විදිහටම ඒ කියන්නේ තවත් එක් ద్వාරයක් විදිහටම සිතුවිලි ඇති වෙනවා නැති වෙනවා හැබැයි මේ එකකවත් කෙනෙක් පුජ්‍යලයක් හමුනවන තැන ඒ සත්‍ය ධර්මයේ දකින තැන මේ ධර්මතාවය අවබෝධ වෙන විටයි අවිද්‍යාව දුරු වෙන තැනයි කම්පාවක් නැහැ කිසිම දෙයකට ඇලීමක් නැහැ ගැටීමක් නැහැ ඒ මහා මිදීමක්මයි ඉතින් එයයි මේ මේ පැහැදිලි කරන කාරණා. ඉතින් මේ මොහොතට අවදිය කියන්නේ අරමුණේ සත්‍ය දකින තැනයි. ඉතින් එතනදී බදහිත පිටත පිහිටන තැනක් නැහැ. සිත කියලා දෙයක්වත් අපිට හමුවන්නේ නැහැ. ඉතින් ඒ තරම් දියුණු සමාධියක් මේ විදර්ශනා සමාධිය කියන්නේ. මේ අනිමිත්ත සමාධියක් නිමිති පන නිමිත්තක බැසගෙන ඉන්න ලෞකික සමාධියක් නෙමෙයි. ඒ ලෞකික සමාධියත් නීවරණයක් විදිහට මතුවෙනවා. ඉතින් ඒ නීවරණ විදිහට විචිකිච්ඡාව, තොර තීන මිද්දේ, අමනසිකාරේ, එතකොට පිලීම, තිගැස්සීම ඒ වගේමයි එතකොට තිගැස්සීම, ඉපිලීම, කාය දරතේ වෙහෙස, ඒ වගේම අත්‍යහරද්ද වීර්ය, ඒ වගේම අතිලීන වීර්ය, ඒ කියන්නේ දැඩි වීර්යයත් උපක්ලේශයක්මයි, ඒ වගේම හීන වීර්යයත් උපක්ලේශයක්මයි. ඒ වගේම තණ්හාව, තෘෂ්ණාවත් උපක්ලේශයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නානත් සංඥා, විවිධ සංඥා, නානත් සංඥා මතුවීම උපක්ලේශයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේමයි ඔබ දකින්න අන්තිමටම මම පැහැදිලි කරපු කාරණාව අතිනිධානාව කියන එක අතිනිධාන කියන්නේ කොහොමද සියලු සමත සමාධි උපක්ලේශයක් විදිහට විදර්ශනා සමාධියේදී ඒ සමත් සමාධිය බැසගෙන සිටියොත් ඒ ඒ උපාදාන වෙලා තිබුණොත් ඉන් ගැලවීමක් ඇති වෙන්නේ නැහැ. ඒ සමාධි සුවයට රැවටිලා හිටියොත් ඒත් මිදීමක් නැහැ. එතනයි රැවටීම තියෙන්නේ. ඒ ඒතනටත් නොරැවටි යන ගමනයි පටිසංකාර ඥානෙ කියන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන තැනින් පෙන්නපු කාරණා මගනමක පැටලෙන්නේ නැතුව ඒ මග හඳුනගෙන නිවැරදිව යන කෙනාට ඒ අවසානයේ කරා යෑම හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී යමක් පැවසිය යුතුයි. බුදුන් වහන්සේ මේ 357 වෙනි පිටුවේ ඡේදය ඔබට දකින්න ලැබෙනවා. අනුරුද්ධේනි මම අප්‍රමත්තව කෙලස් තවන වෙර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නේ ඒ කියන්නේ සවිතක්ක සවිචාරයනේ එතකොට මේ මේ නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නේ කියන්නේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන මග කටයුතු කරනවා කියන එකයි ඕබාසේ දනිමි රූපේ නොදනිමි රූපේ දකිමි ඒක එතෙකුදු ඕබාසේ නොදනිමි ඒ කියන්නේ දැන් මුළු රැය දවා දෙකේම මේ සතර ඉරියව්මයි මේ පැහැදිලි කරන්නේ ඕභාසය දකිමි ඕභාසය කියන්නේ ඒ ධ්‍යාන අවස්ථාවට ඒ ඒ ධ්‍යාන අවස්ථාවට පෙර අවස්ථාව ඕභාසය දනිමි. ඕභාසය දනිමි. අපි දන්නවා ආලෝකෝ විදිහට මේ ඕභාසය කියන වචනයට ලෞකික ධ්‍යානවලදී ඒ එළියක් ඇතුලේ මතුවෙන ආලෝකයේ තුලේ සංඥාවක් විදිහට හඳුන ගන්නවා. නමුත් අපි කතා කරන මේ විදර්ශනා ධූරය තුළ ලෝකෝත්තර සමාධිවලදී එසේ නොවේ. සති සමාධියක් වඩනවා නෙමෙයි සති සමාධියකින් ලබන දෙයක් නෙමෙයි. ඒ අත්හැරීම තුල එයත් උපක්ලේශයක් විදියට එකම නිමිත්තක බැසගෙන සිටියොත් ඔබ කොහොමද ඒ අරමුණු වල සත්‍ය දැකලා, ඒ මෙතන දෙයක් නැති බව දැකලා, අනාත්ම ධර්මය දැකලා මිදීමක් සිදුවන්නේ නැහැ. සත ලෞකික සමාධියක හිර වෙලා හිටියොත්. ඒක නිසායි සති නිමිත්ත වඩලා ලබන ඒ ලෞකික සමාධි ඒ ලෝකෝත්තර සමාධි නොවන බව හඳුනා ගන්න කියලා අපි කිව්වේ. ඉතින් සමත විපස්සනා යෝගන්දන් ගමනයි මේ ගමන විපස්සනා දැන් අපි කිව්වා සමතේ අඩුනම් සමතේ වඩන එක සමත පුබ්බංගමා ධම්මා විපස්සනා භාවයේ තබ්බා. ඒ වගේම විදර්ශනාව අඩු නම් සමතේ වැඩි නම් විදර්ශනා මූලික කරගෙන එන විදර්ශනා භාවයේ තබ්බන් සම එතකොට විදර්ශනා එතකොට මූලික කරගෙන විදර්ශනා පුබ්බංගම ධම්මා සමත භාවයේ තබ්බා කියන එතනින් තමයි එතකොට සමත විපස්සනා යගන්දන් ගමන මෙතනදී අපි ඔබට ගැඹුරු කාරණාවක් පැහැදිලි කරා ඒ තමයි මෙතනදී මෙතනදී අර සාදා දර්ශනේ දකිනවා නම් බාහිර දෙයක් නැති බව දකිනකොට ඒ දේවල් වලින් මිදුණු ස්වභාවයකට අවදි වෙන එකක් ඒ ස්වභාවය මතුවෙනවා නම් ඒ කියන්නේ මෙතන තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි රාග දේශ මොහ කෙලෙස් සංසිඳන තැන. ඒ සම්මා දිට්ඨියට ආපු තැනයි. එහෙනම් මේ සත්‍ය දකින්නවා කියන්නේ දිනෙදා කටයුතු කරන විට එකක්වත් ගින්නක්වත් වෙන්නේ නැතුව බොහොම සහැල්ලුවෙන් කරනවා. එතකොට මෙතන මිදීමක් තියෙන චේතු විමුක්තියක් තියෙනවා. එතකොට මෙතන හඳුනා ගන්න ඒ කියන්නේ මෙතන සියුම් කාරණාවක් තමයි අර අබුව දන්නවා ආනන්ද හාමුදුරුවෝ සක්මන් කරේ රහත් වෙන හිතාගෙන. නමුත් රහත් භාවයටපත් උනේ නෑ. එතකොට ඔබ දන්නවා ආනන්ද හාමුදුරුවෝ මේ අලු මේ මැදියම අලුයම අතහරිනවා මේ සක්මන් භාවනාව අතහැරලා ඒත් රහත් වෙන්නේ නෑනේ. ඉතින් රහතන් වහන්සේලා විතරයිනේ ධර්ම සංගායනාවට ඉදිරිපත් වෙන්න ඕනි කිව්වේ. එතකොට ඒ සඳහා සුදුසුකම ඇති කරගන්න කිව්වනේ ඒ වෙනුවෙන් සක්මන් කරේ. නමුත් ඒක නොවන බව අලුයම අතහැරලා දානවා. ඊට පස්සේ ඇතපෙන්න යනවා. අන්න එතනදී සතර ඉරියව්වෙම තොර ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. ඒතකොට කොහොමද ඒක දැනගත්තේ? ආනන්ද ස්වාමීන් වහන්සේටමයි සාන්දිටික වෙන්නේ. ඒ සාන්දිටික භාවයේ ඥානෙට හසු වෙනවා, 100ට හසු වෙනවා. ඥායස අධිගම නිබ්බාන සත්‍ය කිරයයි කියන්නේ නිසායි. තමන්ගෙම 100ට හසු වෙනවා. මේ සියල්ලෙන් මිදුණු බවටම ඒ දැනෙන මහා සුවයක් දැනෙනවා, සුඛයක් දැනෙනවා. ඒ ඒ සුඛය තුළ ඒකාග්‍රතාවයයි. ඒ සුඛය නිරාමිෂ සුඛයයි. එනම් එක දකින්න මහා නුවණකින් ඒ ඒ කම්පණය නොවන ස්වභාවයටපත් වීමයි. ඒ දර්ශනය හොඳින් ප්‍රකට වන අවස්ථාවයි. අරහත් සමාධියේ අවස්ථාවයි. ඒ කියන්නේ වෙනද විදිහටම පේනවා, ඇහෙනවා, දැනෙනවා වුණාට ඒ හැම දෙයකටම අදාළ නොවන අවදිමත් ස්වභාවය. අර යථාභූත ඥානෙනුයි මතුවෙන්නේ. සත්‍ය ධර්මයේ මේ මෙනෙහි කිරීම තුළින් පමණයි මේ මතුවන්නේ. ඒ අලමරිය ඥාන දර්ශනයේ මතුවන්නේ. ඒ දැන් බුදුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන මේ ඡේදයේදී ඒ කියන්නේ දැන් රූපෙට දැන් බාහිර ඇත්ත කරගෙන ඒ කියන්නේ රූපෙට සිත තියාගෙන හිටියොත් ඒ කියන්නේ රූපේ මතුවෙනවා අර උපාසය නැති වෙනවා. ඒ කියන්නේ ධානය නැති වෙනවා. එතකොට ඔබ දකින්න එතකොට ධානයට සිත තියාගත. ඒ කියන්නේ රූපයට මිදුණු ස්වභාවයකට අවදිමත් ස්වභාවයකට සිහිය පැවැත්වුවොත් ඒ ස්වභාවය මතුවෙන බව. එතකොට බුදුන් වහන්සේ මෙතනදී මේ කාරණාව මනාකොට පැහැදිලි කරනවා. නිවනට මෙහෙයෝ සිත් ඇතුව වසන්නේම් නම් මුළු රැයද මුළු දවසද මුළු දවල් රැය දෙකෙහිමද ඕපාසය දනිමි. රූපේ නොදනිමි. රූපේ දැන් ඒතකොට ඕභාසය දනී නම් රූපේ නොදනිමි. ඒ කියන්නේ දැන් ඕභාසය කියන්නේ ධ්‍යාන ස්වභාව විදර්ශනා සමාධිය කියන්නේ. ඒ කියන්නේ සතර ඉරියව්වම තරයි. ඔබ ඇවිදිනවා වෙන්න පුළුවන්. වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ පරයන්කේ වෙන්න පුළුවන්. ඔබ සක්මනේ යෙදෙනවා වෙන්න පුළුවන්. ඔබ සතර ඉරියව්වෙම ඒ කියන්නේ ඔබ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී සිටින්නවා රිසින්නවා සම්පජානකාරී හොතේ ඒ කියන්නේ ඒ කියන්නේ සතර ඉරියාවෙම ඒ කියන්නේ ඔබට තවත් ඒක හොඳින් හම්බ වෙනවා ඒ කියන්නේ මේ සූත්‍රවල තවත් දකින්න ලැබෙනවා ඔබ 이르දි සූත්‍ර වලට ගියොත් ඒ ඡන්ද චිත්ත වීර විමර්ශක අපි දන්නවා මේ අරමුණේ සත්‍ය දැකලා මේ මොහොතේ මිදෙන එකයි ශර සම්පත්තිය කියන්නේ. එතකොට මේ මිදීම තමයි එතකොට ඇත්තටම නිවන් මේ සත්‍ය දකින්න කෙනාටයි මිදීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ අවිද්‍යාව තියෙන තාක් කාලේ අවදිය මතුවන්නේ නැහැ. එතකොට සත්‍ය තුලිනුයි මේ අවදියම සත්‍ය ඥානෙ තුලිනුයි මේ අවදිය මතුවන්නේ. එතකොට අවිද්‍යාව දුරු වෙන තැනයි මේ අවදිය මතුවන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔබ වෙනදා විදිහටම දකිනවනට ඒවා වටිනාකමක් හටගන්නේ නැහැ. ඒවා බල ගැන්වෙන්නේ නැහැ. ඒවා හරයක් නැති වෙනවා. එන අරමුණු වල බැඳීමක් නැති වෙනවා. ඒ උපාදානෙන් මිදෙන සීලය ඔබට හමු වෙනවා. ඒ ආරිකාන්ත සීලය ඔබට හමු වෙනවා. ඒ ස්කන්ධයේ උදේවැය දකින සීලය ඔබට මේ මොන වචනේ කිව්වත් මේ අරමුණ සත්‍ය දැකලා මිදීමයි. එයයි සරලම පැහැදිලි කිරීම. එහෙනම් අපි පේනවනේ මේ හිතනවා. අපි සිතුවිලි පරිහරණය කරනවා. එහෙනම් අපිට සිත්තේ නියති ලෝකෙන් එළියට යන්න බෑ. ඒතකොට අපිට එළිය ඇත්තක් වෙන්නේ නෑ. ඒතකොට අපිට බාහිර තියනවා කියලා ගත්ත තැනයි අපිට ආත්මීය දැනීමක් තියෙන්නේ. ආත්මීය ස්වභාවයකට අපි කොටු වෙලා ඉන්නේ. ඒතකොට අන්නේ බිඳ වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒතකොට බාහිර අපි හිතන දේවල් තියලා නෑ. ඒ නිසා විඥානේ අනිදස්සන වෙනවා. පතිත වෙන්නේ නෑ කොහෙවත්. අපපටිතිතයි විඥානේ. විඥානේ කියන්නේ මේ මොහොතේ දැනීම. මේ මොහොත දැනීම තුල දෙයක් නෑ කියන එකයි. එතකොට මිදීමයි තියෙන්නේ අප්‍රණීතයි ශුන්්‍යතයි ඒ කියන්නේ චේතෝ විමුක්තියයි අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීතයි චේතෝ විමුක්තිය තුලයි ඒ සමාධිමත් ස්වභාවයයි විදර්ශනා සමාධි ඒ දැකීම සුකර නොවේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරේ දැකීම පහසු නෑ ඇත්තටම ඇත්තටම ඔබ හිතන්න එපා ඔබට දැන් මේසෙ පේනවා වෙන්න පුළුවන් පුටුව පේනවා වෙන්න පුළුවන් අභිත්‍ය පේනවා වෙන්න පුළුවන් ඕන දැන් වටපිට බලනකොට හැමදේම පේනවා නමුත් මේ හැම දෙයකම වටිනාකමක් ඔබට නොදැනෙන තැනයි ඇත්තටම මේ අවදිය මත එකතු වෙන්නේ. අවදිමත් ස්වභාවය තවත් එක් දර්ශනයක් නෙමෙයි. තවත් එක් පේන එකක් නෙමෙයි. ඇත්තටම ඒ විදර්ශනය කියන්නේ මේ දර්ශනයේ එහා ගිය දැක්මක් ඒ කියන්නේ මතු වෙනවා ඒ ඒක එන්නේ ධම්මචක්කුසේටයි ඒ දිවසටයි අසුවන්නේ ඒ 이르දිමේ ස්වභාවයටයි අසුවන්නේ ඒ කියන්නේ මිදුණු ස්වභාවයක් ඒ කියන්නේ මේ සිතේ චිත්ත විමුක්තියක් මෙතන තියෙනවා එතකොට වෙනද විදිහටම පේනවා වුණාට ඒ දෙයට බැසගෙන නැහැ එතකොට අජ්ජෝසය තිටති කියලා කියන්න බෑ එතකොට අපි කොයි ආරූපේ නන්දි තදුපාරම් බව ඒක ඇත්ත වෙන්නේත් නැහැ මේකයි අනිමිත්ත සමාධිය මෙතනයි මොහතට අවදිය මෙතනයි විදර්ශනා සමාධි උපදින තැන ඒ අවස්ථා හතරක් විදිහට තමයි අපි ওই වාසිතය තුළ කතා කරන්නේ වචන දාගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා. නමුත් එහෙම එතර පණවන්න පණවන්න පුළුවන් කමක් නැහැ යෝගාවචර යමෙක් මේ මාර්ගය තුළ කටයුතු කරනකොට එහෙම ඵල හොයාගෙන යනවා නෙමෙයි. ඇත්තටම රාග දේශම කෙලෙස් සංසිඳන මග යනවා. එතනට සිහිය පවත්වනවා. දකින්න හැම දෙයකම සත්‍ය දකින්නේ. එහෙනම් රැවටෙන්නේ නැහැ. මායාවකට කොටු වෙලා නැහැ. අද සමාජයේ බොහෝ අය ඉන්නේ අවිද්‍යාව තුලයි සමාජයේ ඉන්නේ අවිද්‍යාව තුල සත්‍ය නෙමෙයි අසත්‍යයක් සත්‍ය කියලා හිතාගෙන දේශනා කරනවා. ඉතින් හැමෝම රැවටෙනවා. නමුත් මේ සත්‍ය අවබෝධකින් තොරව කිසිවෙකුට දේශනා කළ නොහැකි. අතර මේ අලමරිය ඥාන දර්ශනය කියන එක ගොඩක් අයට විග්‍රහ කරගන්නවත් බෑ. නමුත් ඒක හරිම සරලයි සුන්දර කතාවක්. අතර මේ මොහොතේන අරමුණ සත්‍ය දකින්නකොට එන මිදීම තුල මතුවෙන සමාධියයි ලෝකෝත්තර සමාධි කියලා ඔබ හඳුනගන්න. ඒ අනිමිත්ත සමාධි කියලා හඳුනගන්න. නිමිත්ත නැත්තම් පණවන්න බෑ. එහෙනම් නිමිතිගත සමාධියම උපක්ලේශයක් වෙනවා විදර්ශනා සමාධියට. ඒ තුල සිර වේ ඉන්න තාක්කල් ඔවුන්ට බැරි වෙනවා මේ ධර්මය ආපෝත කරන්න. ඒ නිසාමයි උපක්ලේශයක් වෙන්නේ. ඒ නිසාමයි බුදුන් වහන්සේ මෙතනදී කාරණාව පැහැදිලි කරනවා. අතිනිධ්‍යානාව උපක්ලේශයක් විදියට චිත්ත උපක්ලේශයක් කියලා බුදුන් වහන්සේ ඒ ධානයේ පවා අතිනිධ්‍යානය කියලා පෙන්වන්නේ. ඒ සමත සමාධිය තුළ ලබන ලෞකික ධානය සමාධි ඒව පවා උපක්ලේශයක් ලෝකෝත්තර භූමියේ සමාධිය වලට ලෝකෝත්තර භූමියේ සමාධිය කියන්නේ නිමිතිගත සමාධියක් නෙමෙයි ඒ අනිමිත්ත සමාධිය ඒ හමුවන්නේ නිමිතිගත සමාධියෙන් මිදුණු තැනයි එයයි මේ වචනේ තියෙන ඒ වටිනාකම දැකිය යුතුමත කාරණා එහෙනම් දැන් එතකොට මේ අවසාන කොටසට අපි එනකොට මේ බුදුන් වහන්සේ පෙන්වන කාරණාව ඊටම වැදගත්. ඒ කියන්නේ ඕබාසයේ දනින්නම් රූපේ නොදනිමි. රූපේ දනින් නම් එතකොද ඕභාසය නොදනිමි. එතකොට යම් අරමුණක සිත එනකොට ඒ අරමුණ ඇත්ත කරගත්තොත් අරමුණ පිටවෙනවා. එතකොට ඕභාසය මත වෙන්නේ නැහැ. අර අර මේ ධර්මයේ දැකීම තුළ අර හැම දෙයකම මිදුණු ස්වභාවයක් මත වෙනවා කියුවේ. අන්නේ ඒක චිත්තමය ස්වභාවයක්. ඒක ඒක එළියේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒක සිතුවිල්ලටමයි ඒ සිහියටයි හසුවන්නේ. එතකොට ඒ සිහියම මතුවෙන එක ඔබටම සාන්දිටිකයි. ඔබ ඔබටම ප්‍රත්‍යක්ෂයි මෙතන ඊටාම දිනු තැනක් මේ කතා කරන්නේ. ඉතින් ඔබ නුවණින් දකින්න ඕනේ. මේක බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ අවදිමත් ස්වභාවයේ සිහිය පැවැත්වුවොත් ඒ ස්වභාවය මතුවෙන්නේ. එතකොට ඒ ධර්මයේ දන්න උටයි දැනගත්ත උටයි. ඒ කියන්නේ ධර්මයේ දන්න ඇති කෙනෙක් මෙයා අවදියක් තියනවා කියලා බලන් හිටියා කියලා ඒක සිතුවිල්ලක් විතරයි. ඒ තුළ තවත් තීනයක් දකි. ඒක දැක්ක වගේත් වෙයි. නමුත් ඔබ රැවටිලා. මේ එහෙම දහමක් නෙමේ. මේ දහම සත්‍ය අවබෝධ කිරීම තුලයි ඒ අවිද්‍යාව දුර වෙන තැනයි ඒ මේ සියල්ලගේ වටිනාකමයි නැති වෙන්නේ ඒකයි රාගක්කය දේශක්කය මොහක්කය නිබ්බානෝ කිව්වේ රාග දේශ මොහ කෙලෙස් සංසිඳන තැනයි නිවන කියලා කිව්වේ අපි ඔබට පෙන්නවා මේ මේ ගම් එකක් වගේ ඇලෙන ගතියක් අර සාසවීය ස්වභාවය පුංචි දරුවාට ප්‍රභාස්වර සිතේ තිබ්බා ඒ නිසා තමයි ඒ සාසවීය ස්වභාවය ආශ්‍රව බවටපත් උනේ කෙලෙස් හටගත්තේ පොත් මේසේ ඇඳ දුව පුතයි රඳ ගහකොළ කියලා අර නිමිති දාගෙන අර ඊට පස්සේ ඇත්ත කරගෙන යාරුපේ නන්දි අදුපාදාන භව. ඒ කියන්නේ අපි උපාදාන කරගෙන භවයක් හදාගෙන ඒ තුල දුක් විඳිනවා කියන්නේ. එතකොට මෙතනදී ඔබ දකින්න ඕනේ මේ සතර ඉරියව්වෙම එතකොට බුදුන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒ ඔබාසෙට සිය පැවත දැන් මේ දන්න නිසා දන්න කොට දැනගත්ත කොට ඒ කියන්නේ දන්නවා දැන් මෙම ස්වභාවයක් මතු වෙනවා කියලා ඒ ස්වභාවය දාබ්ද මේ මස්සයට හසු වෙන එකක් නෙමෙයි ඒ නුවණට හසු වෙන්නේ ඒ ඥානෙටයි හසු වෙන්නේ ඒ සිහියටයි හසු වෙන්නේ යෝනිසෝ මානසිකාරයත් යථාභූත ඥානයත් නිවන් මඟ යනවා කිව්වේ අන්න ඒ නිසයි ඔබ අසා ඇති බොහොම ප්‍රසිද්ධියේ ලාමක බණ විදියට අතීතයේ ජන දෙන්නේ අතීත සිතත් මේ මොහොතමයි අනාගත සිතත් මේ මොහොතමයි මේ මොහොත සිත අත්‍ය නෙමෙයි කියලා ආ ඒතනයි මොහොත කියන්නේ ඒක තුන් කාලේ නෙමෙයි ඒක තමයි මොහොතට අවදි කියලා නෑ ඔබට වැරදිලා. මොහොතට අවදිය කියන්නේ ලෝකෝත්තර සමාධියයි. එහෙනම් ඒ ලෞකික සමාධියක් නෙමෙයි. එහෙනම් මේ මොහොත විතරයි කියලා කතා කරලා මානසිකව හිතලා ගන්න අර මනෝවිඤ්ඤාණයම තවත් ඒ කීන ඇතුලේ හීන දකිනවා වගේ එකක් නෙමෙයි මේ මොහොතට අවදිය කියන්නේ. මේ අවදිය මතුවෙන්නේ අවබෝධය තුළනොයි. ඒ සත්‍ය අවබෝධය තුළනොයි. ඒ සත්‍ය අවබෝධයෙන් කොයිතරම් දේ තරම්ම තමයි දර්ශනයට මතුවෙන්නේ. ඒකයි දර්ශනයටපත් වෙනවා කියන්නේ. එයයි දර්ශන විසුද්ධිය කියන්නේ. එහෙනම් මේ මතුවෙන්නේ කුමක්ද? මතුවෙන්නේ හැම දෙයක් වේකිම මිදුණු ස්වභාවයක්. ඒ මිදුණු ස්වභාවයටයි ඒ මොහතට අවදිය කියන්නේ. ඒ මොහත තුල කිසිවක්ම පනවන්න බෑ. මොහතවත් පනවන්න බෑ. එයයි අවදිමත් ස්වභාවය. අනිමිත්තයි, ශුන්්‍යතයි, අප්‍රණීතයි කියේ අන්නේ අනිමිත්ත සමාධිය. ඒ අරහත් සමාධියයි. ඒ නිරෝධ සමාපත්තිය නෙවෙයි. ඒ වේදනා සංඥා නිරෝධය කරගෙන ඉන්න තැන තියෙන ඒ ඒක එතන ස්වභාවයේ ධර්ම අවබෝධයක් අවශ්‍යත් නැහැ. ඒ අන්තර පිරිවැඩිනොත් අන නිරෝධ සමාපත්තියට සමවදිනවා ස්වාමීනි. අන්තර පිරිවැඩියන් නිරෝධ නැවත සමාදනයක මහා පරම සුඛයයි මම නොකියමි මානෙනි මේ ශාසනයේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ සුඛය ලෙස ඔබ දකින්න අරහත් සමාධියයි මහණෙනි කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ අරහත් සමාධිය කියන්නේ ඒ සතර ඉරියව්වමතර සමාධිය. ඒ කියන්නේ ඕනම ඉරියව්වක ඕනම මොහතක මේ ධර්මය අවබෝධ නම් ඒ අවදිමත් ස්වභාවය මතුවේ නම් ඒ යෝගාචරයට අන්න ඒ උපාසය පාළ වෙනවා. ඒ අලමරිය ඥාන දර්ශනේ දකිනවා. ඒ අලමරිය ඥාන දර්ශන දර්ශනය කියන්නේ මේ දර්ශනයේට දකින දර්ශනයේට එහා ගිය සත්‍ය තුල මතුවන අවදිමත් ස්වභාවය. ඒ ස්වභාවය තමයි ඇත්තටම ඔබ දකින සම්මා දිට්ඨියටපත් වෙලා කියන්න පුළුවන්. එහෙනම් ඒ දර්ශනය තුලින් ඒ දිට්ඨිංච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියවන්නේ නිසා ඒ දර්ශනයයි මතුවන්නේ. ඒ දර්ශනය අවබෝධය කියන්නේ ඊටාම ගැඹුරු දෙයක්. ඒ විදර්ශනා භාවනාව ලැබීම පාස. ඒ විදර්ශනා සමාධි ලැබීම පාසු ඉතින් දකින්න මේ මහා නුවණට හසු වෙන කාරණා. එතකොට රූපේ දකින්ද ඕබාසේ නොදකිමි. ඒතර බුදුන් වහන්සේ කියනවා. සම්බෝධියට පෙර මේ මේ ඕබාසේ කියන්නේ මේ මේ අනිමිත්ත සමාධියට බාධා වෙන හැටි. ඒ මතු නොවන හැටි. ඒ අවදිමත් ස්වභාවයේ මතු නොවි. ඒ මොහතට අවදිය කියන කාරණා. ඒතර උපක්ලේශ මේ පැහැදිලි කරන්නේ. එතකොට ඒ මෙතනත් උපක්ලේශයක් විදිහට තමයි බුදුන් වහන්සේ එතකොට මේ මේ මේ පැහැදිලි කරන කාරණාව. ඒ කියන්නේ අරමුණු කරනවා නම් ඒ අවදිමත් ස්වභාවය කියලා. එතකොට ඒ අවදිමත් ස්වභාවයේ මේ අරමුණු කරනවා අන්න එතනදී එතකොට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඕභාසයේ දනිමිනම් ඒ කියන්නේ ඕභාසයේ සමන 100ට නසු වෙන්නේ. ද මිදෙන ස්වභාවය අවදිමත් ස්වභාවය. ඒක දනිමිනම් රූප නොදනිම. අනේ රූප එතකොට ඒ කියන්නේ එක අරමුණට එක මොහොත එක සිතයින පවතින එක අරමුණයින ගන්න පුළුවන්. එතකොට ඒක ඕභාසයට ගත්තොත් ඒ රූප මතුවෙන්නේ. එතකොට රූප පේන්නේ. එතකොට එතන එතකොට රූප දර්ශනයේ මිදෙන ඒ සත්‍ය දකින්නවා නෙමෙයි. එහෙනම් වෙනද විදියටම පේනවා. වෙනද විදියටම දැනෙනවා කියන දන්න ගැළපෙන්නේ නැහැ. වෙනද විදියටම පේනවා නම් ඒ පේන දෙයට එහා ගිය මතුවීමක් තියෙනවා. එහෙනම් පේන දේ නෙමෙයි අරමුණු වෙන්නේ. අර සිතුවිල්ලෙන් නිසා විඥාන මායන් හිතනකොට මොකද වෙන්නේ? අන්න අවදිමත් ස්වභාවය කියලා මුකුත් නොදැන ස්වභාවය කියලා පාවි පාවි අර එකම සංඥා අර ස්වභාවයක් මතුවෙනවා. එතකොට ඒක හිතනවා අවදිය කියලා. නෑ ඒක නෙමෙයි අවදිය. සමහර රහත් වෙලයි කියලාත් හිතනවා ඒ ඒ ස්වභාවයේ මේ කියන්නේ මනෝමයෙන් හිතනකොට ඒ ස්වභාවයේ අර නිකන් සිතුවිල්ලකින් මතුවෙලා රහත් වෙලා කියලා හිතනවා. ඒ ගොඩක් අද ඉන්නේ වෙණියයි. අද ප්‍රසිද්ධියේ ඉන්නේත් වෙණියයි. ඇත්තටම ඒ රහතන් වහන්සේලා නෙමෙයි. ඒ මේ මෙතනමයි වරද්දගෙන තියෙන්නේ. මේ අලමරිය ඥාන දර්ශනමයි උන්ට නැත්තේ. ඒක නිසායි ඔවුන් හිතනවා හිතුවා මා මේ තියෙන එක කියලා. එතකොට ඒ බව දැන් මේ වගේ පේනවා වගේ උනාට ඒක විඥාන මායාව කියලා උන් දන්න කාරණාවයි. ඔවුන් නොදන්න බවයි ඔවුන් නොදන්න කාරණා. ඒ නිසා ඔවුන් සියල්ල දන්න වගේ කෑ ගැවන කටමැද දෙඩවිල්ලක් පමණ. ඔබ දකිනවා මේ යුගය වෙන විට නේද? බොරු රහතන් වහන්සේලා නිසා ඇතරම විශාල පිරිහීමක් මේ තුල සිද්ධ වෙලා තියෙනවා. ඇතරම කිව්වොත් මහා අපරාධයක්. ඒක සියල්ලම දුගතියටයි වැටෙන හේතු සකස් වෙන්නේ. ඒකට හේතුව බලන්න ආයතන පිනවන ඇටි ඒවා සේරමනි පිරිහීමක බව. ධර්මයේ අරගෙන තියෙන උද්දච්චයට ධර්ම උද්දච්චයක් ඇතන තියෙන. දැන් දැනුමට aran තියෙන්නේ ප්‍රායෝගිකව වෙලා නැහැ. ප්‍රායෝගිකව වුණා නම් කතාව හුඟක් වෙනස් වෙනවා. ඒ කතාව ඔබටම දැනේ අත් දකින්න ලැබේ. පළනම් කොහෙවත්ම කතා කරන්නේ ඒ කියන්නේ තරමටම රාගක්කයෝ දේශක්කයෝ මොහක්කයෝ කියන ඒ රාග දේශ මොහ කෙලෙස් සංසිඳන මග යනවා. ඉතින් පටලවගෙන නිකන් දඟලන එක කිසි තේරුමක් නැහැ. ඉතින් මේ සත්‍යයට අවදි වෙන එකයි වැදගත් වෙන්නේ. එතකොට රූපේට දැන් අපි බාහිර දැන් ඔන්න අපි අරමුණ ගත්තොත් රූප සංඥා. ඒ කියන්නේ ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, රූපාරම්මණයනේ. එතකොට බාහිර ඇත්ත කරගන්නවා කියන එක. එතකොට එතනට සිහිය දැන් පිහිටියොත් මොකද වෙන්නේ? අරමුණු කර. එතකොට ඕභාසය මතු වෙන්නේ නැහැ. එතකොට ඕභාසයට අරමුණු කරොත් අර එතකොට අර රූපේ මතු වෙන්නේ එතකොට මේ දෙකම තියෙන අවස්ථාවක් තමයි බුදුන් වහන්සේ මේ වෙන විදිහටම පේනකොටම මිදෙන ස්වභාවයක් තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. නැතු අර ඕභාසය කියන්නේ අර සමාධිමය ස්වභාවය. ඒක මෙනෙහි කරනකොට ඒක නිකන් විඥාන මායාවේ මවලා දෙන එකක්. ඒකයි ඒකම මතුවෙනවා කියන්නේ. ඒක නෙමෙයි මේ ධර්මයේ තුල පෙන්නන කාරණාව ඊටාම ගැඹුරුයි ඊටාම සියුම් ඒ වගේම බුදුන් වහන්සේ හොඳින් මනාකොට ඒ දරෝ දර්ශනයට පත්වන ආකාරය ඊට බාධා වන ඒ කාරණා බුදුන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මනාකොට මෙතනදී හෙළි දක්වනවා අනුරුද්ධේනි රූපේ දනිම්ද ඕභාසේ නොදනිමි ඕභාසේ දනිම්ද රූපේ නොදනිමි මම රූප නිමිති මෙනෙහි නොකට ඕභාස නිමිති මෙනෙහි කරම්ද ඒ සමේ ඕභාසේ දනිමි රූප නොදනිමි යම් කලෙක මම ඕභාස නිමිති මෙනෙහි නොකට රූප නිමිති මෙනෙහි කරම්ද ඒ සමේ රූපම දනිමි ඕභාසේ නොදනිමි ඒ කියන්නේ මේතන හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එකයි මේකේ තේරුම මේ සත්‍ය දකින්න තුල මතුවෙන දෙයක් වෙනද විදියටම රූපේ ඒ විදිහට පේනකොටම මිදෙන අවදිම ඒ සබා ඒතර මිදි ඒ ඒ සත්‍ය දකින්න එක තුළ ඒ සත්‍ය අවබෝධය මෙනෙහි වීම තුළ ඒ ඒකට බැස ගන්න නැතිකම අරමුණේ මිදීම අන්නේ තුළ මතුවෙන මතුවීමයි ඒ අවදියයි සත්‍ය නම් එයයි මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ විදර්ශනා ඥානය කියන එක ඒ විදර්ශනා සමාධිය හඳුන ගන්න ඒ හඳුන ගන්න ලෝකෝත්තර සමාධි මොනවද කියන එක. ඉතින් මේවා ඊටාම වටිනවා. ඊටාම වැදගත් මේ කියන කාරණා. ඉතින් ඒ ඕබාසය කියලා කියන්නේ සමාධිමත් ස්වභාවයටම කියන එක එතකොට ඔබට වැටහෙනවා. අනුරුද්ධේනි මම අප්‍රමත්තව ආතාපන වීරය ඇතිව ඒ ප්‍රහිතාත්මව ඒ වසනයෙන් මුළු රැයද මුළු දවල්ද මුළු රැයද රැය දවල් දෙකේ හිමද ඒ කර්මස්ථානයේ ඕබාසේම දැනගනිමි. එතකොට ඒ ප්‍රමුඛ ස්ථානය දෙන්නේ ඒ ආථාපන වීරය කිව්වේ ඒක දකින්න උත්සාහ කරනවානේ. එතකොට ඒ ඒ ප්‍රභාවත්ම එතකොට ඒක දකින්න උත්සාහ කරනවා නම් ඒ කියන්නේ ඒ මිදුණු අවදිමත් ස්වභාවය දකින්න උත්සාහ කරනවා ඒ ස්වභාවයම දකිමි කියනවා. එතකොට පරිත්තෝ ඒ කියන්නේ පරිත්තු කර්මස්ථානයේ රූප දනිමි අප්‍රමාණ කර්මස්ථානයේ ඕබාසය දැනගන්න. ඒ කියන්නේ පොඩ්ඩක් දකිනවා ඊට වැඩිය විශාලව දකිනවා. ඒ කියන්නේ යන්තම් දකින එකයි වැඩියෙන් දකින එකයි. යන්තම් දකින එක කියන්නේ එතකොට පරිත්ත ස්වභාවයයි. එතකොට අප්‍රමාණ ස්වභාවයයි. එතකොට ඒ කියන්නේ ඒක පුළුල්ව දකින්න එක ඒ අවදිමත් ස්වභාවය දකින්න ආකාරය. එතකොට එතන අර ප්‍රථම ධානය වලින් ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඔය ප්‍රථම ධානයෙන් අපි දන්නවා හුස්ම ගියොත් ඒ ධාන උපිරුණු ධාන බලෙන් එතකොට අපි දන්නවා බ්‍රහ්ම පාරිසජ්ජය බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මය කියලා කියනවා. එතකොට දෙවෙනි ධානයෙන් අපි දන්නවා හුස්ම ගියොත් එතකොට ඒ නොපිරුණු ධාන බලයෙන් ඒ හුස්ම ගියොත් එහෙම එතකොට පරිත්තාබේ අප්පමානාබේ ආබස්සරේ කියලා කියනවා. ඒ කියන්නේ මේ සිතේම ස්වභාවය. ඒ කියන්නේ පරිත්ත ඕබාසය. ඒ කියන්නේ අප්පමාන ඕබාසය. ඒ කියන්නේ ටිකක් මතු වෙනවා. ඊට පස්සේ වැඩියෙන් මතු වෙන ගන්නවා. එතකොට ඒ විදිහට තමයි මේ බලන්න මේ බ්‍රහ්ම ලෝකවල රූපාවචර බ්‍රහ්ම ලෝකවල දම් දාලා තියෙන ඒ නම්මයි. පරිත්තාබේ අප්පමානාබේ ආබස්සරේ. ඒ වගේම බලන්න ඊගාවට එන පරිත්ත සුබේ අප්පමාන සුබේ සුබ කියන්නේ. පරිත්ත අප්පමාන පරිත්ත අප්පමාන ටික ටිකක් දැනෙනවා වැඩියෙන් දැනෙනවා. ඒ කියන්නේ මේ මේ සමාධිමත් ස්වභාවය මේ විදර්ශනා සමාධිය මතුවෙන්නේ හැම දෙයක් කිය මිදීමක් තුළයි ඒ අවදිමත් ස්වභාවයයි ඒ හැම දෙයකම මිදෙන අවදී මහා සාන්ත සෝයක් දැනෙනවා ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදස් සබ්බ සංඛාර සමතෝ කිව්වේ අන්නේ අවදිමත් ස්වභාවයට එතකොට සබ්බුබදි පටිනිස්සග්ගෝ කිව්වේ එහෙම දකිනවා නම් තමයි උපදි ගොඩ මෙතෙක් අල්ලගත්ත ගොඩත් අතහැරලා නම් විරාගෝ නිරෝධෝ නිබ්බානෝ අන්න තනක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ මෙන්න නිවන් මඟ හමු වෙලා තියෙනවා ඉතින් මේ සත්‍ය දකින කෙනාටයි මේ නිවන් මඟ හමුවන්නේ එතකොට මේ කර්මස්ථානයේ සිත තියා තියාගන්නවා කියන්නේ මෙන්න මේ ඕබාසේ සිත තියාගන්න. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අරමුණෙන් අරමුණට සිත තියාගන්න එක නෙමෙයි. ඇත්තටම අරමුණේ මිදෙන ස්වභාවයටයි මේ ඇත්තම හිතලා කරන්න ගියොත් නම් මේක පිරිහීමක් වෙයි. ඒක නිසා ඔබ සිහිය පැවැත්වුවට කමක් නැහැ. මේක හිතලා ගන්න එකක් නෙමෙයි. ඔබ හොඳින් ඒක දරා ගන්න. මේක මතුවෙන දෙයක්. මතුවෙන්නේ සත්‍ය දකිනවා නම් පමණයි. නැත්නම් ඔබ ඉන්නේ ඒ උපක්ලේශවල නම් නීවරණවල නම් ඔබට තියෙන පිරහීමක්මයි. ඉතින් ඒ නීවරණ එහා ගිය පෑදිරි කිරීමක් තමයි උපක්ලේශ පෑදිරි කිරීම වල ඔබට දකින්න ලැබෙන්නේ. මුළු රැයද මුළු දවාලද මුළු දවල් රැය දෙකේමද ඒ පරිත්ත ඕභාසය හඳුනමි. ඒ පරිත්ත රූප දකිමි. අප්‍රමාණ ඕභාසය හඳුනමි. අප්‍රමාණ රූපද දකිමි. ඊට හේතු කවරේ ඊට ප්‍රත්‍ය කවරේ අනුරුද්දේනි මට තෙල සිත්විය යම් කාලයක පරිත්ත කර්ම මොබාසේ පරිත්ත කර්මෝබාසේ වේදේ සමේ මට පරිත්ත වූ දිවස් වේ මම පරිත්ත වූ දිවසෙන් පරිත්ත වූ ඕබාසේ හඳුනමි පරිත්ත රූප දකිමි යම් කාලක මට අප්‍රමාණ සමාධිය වේද එසමේ මට අප්‍රමාණ වූ දිවස වේ මම අප්‍රමාණ වූ දිවසින් අප්‍රමාණ වූ ඕබාසේ දනිමි ඒ අප්‍රමාණ වූ රූපේද දනිමි මෙන්න මේ දිවසක් පහළ වෙනවා මේ දිවස් පහළ වෙනවා කියන වචනේ මෙතනදී පැහැදිලිවම ඒ කියන්නේ දැන් මේ පේන දෙයට එහා ගිය දැක්මක් ඇති වෙනවා කියන එකයි මේ දිවස කියන ඒ අර්ථ ගැන්වෙන්නේ. එතකොට ඒ අවදිමත් ස්වභාවය දකින්නේ දිවසින් කියන එකයි එතනදී මතු කර දක්වන්නේ. ඒ කියන්නේ මෙතනදී රූපෙත් පේන්නේ නැතුව නෙමෙයි වෙනද විදිහටම පේනවා. දැනුම නැති වෙලා නෙමෙයි අපි කව රොබෝ කෙනෙක් වගේ කියලා මේක දිනුවෙන් දිනුවටපත් වෙන විට. එතකොට ඔබට අත්දකින්න ලැබේ වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම ඇහෙනවා වෙන්ද විදියටම දැනෙනවා වුණාට වෙන්ද ඒ හැම දෙයකටම අයිති නැති අන්න මතුවෙන ස්වභාවය. ඒ අවදිය. එතනයි වැදගත්ම තැන. එතකොට එතන 이르දිමේ ස්වභාවය බුදුන් වහන්සේ පනවනවා. බුදුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා ඒ දිවස කියන එක. ඒ දිවසින් දකින්නවා කියන වචනේ ඒ දිවස් වෙයි කියන එක. අන්න බුදුන් වහන්සේම දේශනා කරන යම් කාලයක පරිත්ත පරිකර්ම ඕබාසය හඳුනන එතකොට පරිත්ත ඕබාසේ වේද ඒ සමේ මට පරිත්ත වූ දිවස් වේ. ඒ කියන්නේ පරිත්ත ඕබාසේ කියන්නේ දැන් මේක යන්තම් දකින්නවා කියන එකයි. එතකොට ඒක හඳුනාගත්තා කියන්නේ ඒ 180 වෙනවා කියන එකයි. එතකොට එතන විඤ්ඤාණ මාය මිදුණු ස්වභාවයයි සත්‍ය දකින්නවා කියන තැන. අනේ එතනදී එතකොට සාමාන්‍ය විදිහට පේනවා. පේන්නේ නැති වෙලා නෙවෙයි. හැබැයි ඒකට බැස ගන්න. ඒක මිදීම. අන්නේ ස්වභාවය. ඕබාස කියන සමාධිය. ඒ කියන්නේ අනිමිත්ත සමාධිය. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ ඒ ලෞකික සමාධිය නෙමෙයි විදර්ශනා සමාධිය. එතනයි තියෙන්නේ ඒ දර්ශනයේ ඒ ඔබ දර්ශනයටපත් වෙනවා කියපු තැන. ඒක දිවසින් දකිනවා කියලා බුදුන් වහන්සේ වචනේ භාවිතා කරනවා. මොකද දිවස කියන්නේ ඇත්තටම මේ වෙනදා විදිහට පේන වුණාට පේන දෙයට එහා ගිය දැක්මක් අවදි වෙනවා. අනේ දැක්ම තමයි දිවස කියලා බුදුන් වහන්සේ පේන. ඒ දැක්ම තුළ දෙකම තියෙනවා. ඕබාසෙත් තියෙනවා. වෙන පේන එකක් තියෙනවා. පේන්නේ නැති වෙලත් නැහැ. පේනවා වුණාට පේන තැනට මිදීමක් තියෙනවා. ඒ මිදීම මේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඉතින් ඒක දැනෙන සිහියටයි. ඒ සිහියට දැනෙන දේ තමයි 이르දි ඒ ඒ පෙන්හනේ දිවසින් දකින්නවා කියලා. ඒ දිවස් හට ගන්නවා කියන්නේ ඒයි. ඉතින් බුදුන් වහන්සේ මේ වචනෙන් මේක එතනදී පැහැදිලි කරනවා. ඒ දිවසයි කියන එක, ඒ දිවස් වේ කියන එක, ඒ පරිකර්ම ඕබාසේ වේද, ඒ සමයේ මට පරිත්තු දිවස වේ. ඒ අප්‍රමාණ ඕබාසේ වේද, ඒ සමයේ මට අප්‍රමාණ දිවස වේ. ඒ අප්‍රමාණ වූ අන අප්‍රමාණෝ රූපේද දකිමි අප්‍රමාණෝ ඕභාසයේද දකිමි ඒ දිවසින්මයි දකින්නේ අන්න දිවසින් දකිනවා කියන කාරණාව ඒ දෙකම දකින එකයි එකවර එකම මොහොතේ මේ රූපෙත් දකින සාමාන්‍ය නමුත් ඒකේ මිදුණු ස්වභාවය අවදි අන්න අත් දකින එක තමයි අන්න ඔබට දිවස් පහළ වෙලා කියන්නේ අන්න එතනයි ඒ කියන්නේ එන දෙයට නෙමේ පේන දෙයට ඒ රැවටිලා නෙමේ මිදීමත් තුළ අවදිමත් ස්වභාවයක් මතුවෙනවා. අනේ අවදිමත් ස්වභාවයටයි දිවස් පහළ වෙනවා කියලා කියන්නේ. දිවසින් දකිනවා කියන්නේ ඒ කියන්නේ මේ දකින දෙයට රැවටිලා නෙමේ දකින දේ සත්‍ය දැකලා මිදෙන තනයි ඒ දිවස ඔබ හඳුනා ගන්න. කුමද්දේ බුදුන් වහන්සේ වදාළ දිවස කියලා. එතකොට ඔබ දැන් දැක්කා දවල් දෙකේම මේ විදිහට ඒ සතර ඉරියව්වෙම මේක දකිනවා කියන එක. ඒ අරහත් සමාධිය සතර ඉරියව්වෙම දකින සමාධියක් කියලා අපි ඔබට පැවසුවේ. අන්න ඒ නිසයි බුදුන් වහන්සේ මහා සුවය කියලා කිව්වේ. ඒ යන්හි යන්හි තතරහතර එතන එතන දකින සුවය නම් ඒ අර දිවසට හසු වෙන සුවයයි. ඒ මිදීම තුළ ලබන සුවයයි. එහෙනම් ඒ අරමුණේ මිදීමයි. එතෙන් ඒ නිරෝධ සමාපත්තිය පරම සුවය කියලා බුදුන් වහන්සේ නොවදා අඩාල යන්නේ නිසායි ඒ අභිභවාගිය අවදිමත් ස්වභාවයක් මතුවෙනවා. එයයි දිවසින් දකින කාරණාව වන්නේ. එහෙනම් අනුරුද්ධේනේ යම් කලෙක දැන් අර විදිහටම කියනවා ඊගාව ඡේදයට එනවා 500 359 වෙනි පිටුවේ ඔබට දකින්න ලැබෙයි. අපි මේ ග්‍රන්ථ ධූරය තුළින් ඒ විදර්ශනා ධූරය ඔබට මතු කරලා දෙන්නයි මේ විදිහට පැහැදිලි කරන්නේ. එහෙනම් ඔබ දකින්න දැන් අර උපක්ලේශ ටිකම බුදුන් වහන්සේ නැවත වරක් මෙතනදී පැහැදිලි කරන්නේ පැහැදිලි දක්වනවා. ඒ කියන්නේ විචිකිච්ඡාව, අමනසිකාරය, ඒ වගේම තීන මිද්දේ, ඒ වගේම අර තැති ගැන්ම එතකොට ඒ ඒ ඉලිප්පෙන ගතිය එතකොට එතනදි පෙන්눔 කරා අර කාය දරතේ කියනද එතකොට ඒ අත්‍යාරද්ධ වීරය එතකොට ඒ අවීර වැඩිකම අතිලීන වීරය වීරය අඩුකම එතකොට තෘෂ්ණාව තෘෂ්ණාවත් උපක්ලේශයක් විදිහට එතකොට ඊට අමතරව අර ධ්‍යාන අවස්ථාව ඒ කියන්නේ අතිනිධ්‍යානේ උපක්ලේශයක් විදිහට පෙන්වන ඊට අමතරව නානත් සංඥා ඒ සංඥා මතුවෙන එක ඒ විවිධ ඒ සිත බාහිර අර සංඥා මතුවෙනවා නම් අර අවදිමත් ස්වභාවය මතුවෙන්නේ නැහැ. එතකොට එතන නානත් සංඥා එතකොට උපක්ලේශයක් විදිහට ගත්තා. ඒ වගේම අතනි ධානය කියන එක කියන්නේ සමති සමතිය තුළ වඩන ධානවල ඒ සමාධිමත් සිරවීම තුලත් ඒ අවදිමත් ස්වභාවය මතු නොවන්නට උපක්ලේශයක් බවට පත් වෙන බව. එතන මෙතනත් ඒක සඳහන් කරනවා. එතකොට අනුරුද්ධේනි මට තෙල සිත්විය අනේ අවසානයේදී කියනවා මාකයේ යම් චිත්ත උපක්ලේශය ඇද්ද ඕ මට ප්‍රහීනය දැන් මේ සත්‍ය දකිනකොට ඇත්තටම උපක්ලේශ ප්‍රහීන වෙලා ඒ කියන්නේ ඒවා මතුවෙන්නේ නැති බව දැන් වැටහෙනවා එයින් දැන් මම එයින් දැන් මම තුන් ආයුරෙන් සමාධිය වඩමි අන්න දැන් බුදුන් වහන්සේ නැවත වරක් පැහැදිලි කරනවා තුන් ආයුරකින් සමාධිය වඩනවා කුමක්ද ඒ සමාධිය ඒ ලෝකෝත්තර සමාධිය, සවිතක්ක සවිචාර සමාධිය අන්න පළවෙනි ආකාරය පැහැදිලි කරනවා. එන අරමුණේ සත්‍ය දකින තැන අර යෝගාවචර භූමියේ අරමුණේ සත්‍ය දකින ඒ ඉන්ද්‍රිය අවස්ථාවයි. ඒ සද්ධා වීර සත් සමාධි ප්‍රඥා කියන ඒ පංච ඉන්ද්‍රිය ධර්ම අවස්ථාවයි. එතකොට ඒ අවස්ථාවේදී පැහැදිලි කරනවා. එතකොට බුදුන් වහන්සේ ඒ ඒ සවිතක්ක සවිචාර සමාධිය කියන්නේ. එතකොට මේ සවිතක්ක සවිචාර සමාධි කියලා කියන්නේ එතකොට ඔබ දැක්කා යථාභූත ඥානය යෝනිසෝ මනසිකාරයෙන් ඒ එන අරමුණේ සත්‍ය දකින තැනයි ඒ සවිතක්ක සවිචාර සමාධිය ඔබට හමුවන්නේ. එතකොට මේ සවිතක්ක සමාධිය, ඒ සවිතක්ක සවිචාර සමාධිය තුළින් ඒ මතුවන්නේ කුමද්ද ලෝකෝත්තර සමාධියයි. ඒ අනිමිත්ත සමාධියයි. අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය තුළයි. එතකොට මේ දකින සමාධියයි වෙනද විදිහටම පේනවා වෙනද විදිහටම ඇහෙනවා වෙනද විදිහටම දැනෙනවා නමුත් ඒ හැම දෙයකම ගිය අර දිවසින් දකින අර අර ඕබාස කියන අර අලමරිය ඥාන දර්ශනේ අර විදර්ශනා ඥානයේ තුල මතුවෙන ඒ ඒ ඒ ඔබ දකින ඒ ඒ දර්ශන සමාපත්තිය කියලා අපි ඒ කියන තැන ඒ දිවසින් දකින කාරණාවයි ඒ පේන පෙනීමට එහා ගිය ධම්ම චක්කුසයට අසුවන කාරණාවයි ආලෝකෝ උදපාදි චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි කියලා කිව්වේ අනේ ප්‍රඥා උදපාදි කියලා කිව්වේ ඒ දකින්නේ ඒ චක් ධම්ම චක්කුසයට අසු වෙනවා කිව්වේ මේ මස්ස හැට පේන දෙයක් නෙමෙයි. මස්ස හැට පේන දෙයට එහා ගිය දැක්මක් මේ ධම්ම චක්කුසය තුළ අවදි වෙනවා. ඒ නුවණින් දකින කාරණාවයි. ඒ සිහියට අසු වෙන කාරණාවයි. ඒ සාමාන්‍ය දැක්මට එහා ගිය කාරණාවයි. ඒයි දිවසින් දකිනවා කියන්නේ. එහෙනම් අනිත් දිවස හඳුනා ගන්න ඔබ. ඉතින් ඊටාම වටිනා කාරණාවක් එතනදී අපි ඔබට පැහැදිලි කරේ. ඉතින් ඊට පස්සේ ඔබ දකින්න ඕනේ සවිතක්ක සවිචාර සමාධියෙන් පැහැදිලි කරලා බුදුන් වහන්සේ නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුන් වහන්සේ කියනවා අවිතක්ක විචාර සමාධියක් දකින්නවා කියලා. ඒ කියන්නේ සමාධි අවස්ථා හතරක් පෙන්නනවා. ඒ කියන්නේ සවිතක්ක සවිචාර සමාධි. ඒ වගේම අවිතක්ක විචාර සමාධිය. ඒ වගේම අවිතක්ක අවිචාර සමාධිය. ඒ වගේම මෙතනදී ඒ අවිතක්ක අවිචාර සමාධිය කියලා කියන්නේ ඇත්තටම මේ සියල්ලෙන් මිදුණු ඒ සමාධියයි. එතකොට මේ අවිතක්ක ਵਿਚාර සමාධිය කියන්නේ කොහොමද? ඔබ දන්නා සවිතක්ක සවිචාර සමාධිය කියන්නේ අරමුණේ සත්‍ය දකින්න තැන උපදින සමාධිය. එතකොට අවිතක්ක අවිචාර සමාධිය කියන්නේ අවදිය මතු වුණු සමාධියයි. එතකොට අවදියක් දෙයක් කරගෙන ඉන්නවා නම් අන්න එතන ඒ දේ ඇති වෙන නැති වෙන ස්වභාවයක් මතු වෙනවා. අන්න ඒකයි අවිතක්ක ਵਿਚාර සමාධිය කියන්නේ. ඒ කියන්නේ අවදිය අවදියක් දෙයක් කරගෙන ඉන්නවා නම් අන්න ඒක අවිතක්ක ਵਿਚාර සමාධිය. හැබැයි මුලින් තියෙන එවැනි ස්වභාවයක් තමයි. මොකද එතනට ඒ සිහිය පවතිනකොට ඒකත් දෙයක් වගේ දැනෙන ගන්න. හැබැයි ඒක දෙයක් නොවන එතන මිදීමක් සිද්ධ වෙනවා. එතකොට අන්න එතනයි මතුවන්නේ අවිතක්කා විචාර සමාධිය. එතකොට ඔබ හඳුනා ගන්න සවිතක්ක සවිචාර සමාධිය කුමක්ද? එතකොට අවිතක්ක විචාර සමාධිය කුමක්ද? අවිතක්ක අවිචාර සමාධිය කුමක්ද? මේක ප්‍රායෝගිකව ප්‍රායෝගිකව දකින්න හැටි අපි මේ පැහැදිලි කරේ. නැත්තම් පොතකින් ඔබට මේක දකින්න බෑ. ඔබ අත්දකින්න ඕනේ මේ කාරණා කිසිවෙක් අද වෙනතෙක් මේ කාරණා කාරණා නම් හෙලි කරලා නැහැ. මේ ඔබ ආසන්නේ පළවෙනි වතාවටයි මේ කාරණා. මේ අත්දැකීම් මේ විදියට හෙලි කරපු අයෙක් ඔබට යමක් ඇහිලා තියෙනවද කවදා ඔබට ඇසෙන විදියක් නැහැ. අපිටත් ඇසිලා නැහැ. අපි දන්නවා ඔබටත් ඒ ඇසිලා නැති බව. ඇත්තට මේ සමාධියටපත් වුණු අයෙක් කීදී නම් කොයිතරම් වාග්යද බුදුන් වහන්සේ දැකලා නුවණින් පවසන දේ. බුදුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ දහමක් ලෝකෙට එලි කරන්නේ. බුදුන් වහන්සේ සාන්දිටික ධර්මයක් ලෝකෙට එලි කරන්නේ. මේක ඔබට සාන්දිටික වෙනවා. මේ ඔබටත් ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ඕපපාතික පොතක තියෙන දෙයක් නෙමේ විශ්වාසයක් ඇදහිල්ලක් නෙමේ මේ මොහොතේම ඔබ අත්දකින දෙයක් ඔබ සියලු දුකෙන් මිදෙනවා ඔබට නැහි ජාතු ගබ්බසෙය ඔබ නැවත උප්පත්තියක් නැහැ මේ ඔබගේ අන්තිම ආත්ම භාවයයි මේ හුස්ම යන තැන නැවත උප්පත්තියක් පනවන්න බෑ ඒකට හේතුව මෙතන නැහැ ඔබට පළවන්න සංඥාව මොකද සංඥා සුක්කම ස්වභාවයක් තුළ ඔබ ඒ සංඥාවට බැස මෙතන සංඥාවක් මතු වෙන්නේ නැහැ ඒකට හේතුව සංඥා දිය වේගෙන ඒ සුක්කම ස්වභාවයට බවටපත් වෙලා ඒ ඝන සංඥා සුකුම වන ස්වභාවයයි ඒ සුකුම ස්වභාවය මිදීමයි ඒ චේත විමුක්තියයි ඒ අනිමිත්තයි අනනිමිත්ත ප්‍රකට වෙන්නේ නැහැ ඒ කියන්නේ ඔබට ඒ කියන්නේ මේ මොහොතේන අරමුණේ පිහිටීමක් නැහැ අරමුණේ මිදීමක්මයි තියෙන්නේ එහෙනම් මේ මොහොතේ හුස්මක් හටග හුස්ම යනවනම් මේ අන්තිම හුස්ම යනවනම් ඒ හුස්ම තුල ඔබට සිතක් පාල වෙනවද? ඒතර සිතක් පනවන්න බෑ. ඒ කියන්නේ සිතේ බල ගැන්වීමක් නැහැ. ඒ අනිදස්සන විඥානයේ ස්වභාවයයි. ඒ සිත අනුවිඥානයේ පතිත වෙන්නේ නැහැ. අපපටිතිතයි ගිය තැනක් හොයන්න බෑ. විඥානයේ මිදීමයි. එහෙනම් ඒ අනිදස්සන විඥානයයි. එහෙනම් එතනයි ඒ සංඥා සුකුම ස්වභාවයයි. එහෙනම් එතන අරහත් සමාධියයි. හැම එනේ සතර ඉරියව්වෙම මේ සමාධිය ඔබට දකින්න ලැබෙනවා. මේ මිදීමයි. මේ චේතෝ විමුක්තියයි. එහෙනම් මේ මෙන්න මේ ਸਰවතා ඥානය කියලා කියන්නේ මෙන්න මේ සමාධියයි. ඒ කියන්නේ මේ මේ සමාධි සියල්ලම යමෙක් අත්දකිනම් ඒ ਸਰවතා ඥානයයි ඒ ඒ ਸਰව ඒ ਸਰව සර්වඥතා ඥානෙ හඳුනා ගන්න ඒ ලෝහ ඇති අන්න ඒ අමරණීය ඒ උත්තරී තරත්වයටපත් වීමයි. ඉතින් ඒක දකින්න මහා නුවණකින් බුදුන් වහන්සේ නැවතත් මෙතනදී ප්‍රකාශ කරනවා ඒ අවිතක්ක අවිචාර සමාධිය වැඩිම ඒ සප්‍රීතික සමාධිය වැඩිම නිෂ්ප්‍රීතික වූ සමාධිය වැඩිම එතකොට මෙතන ප්‍රීති ස්වභාවයක් දිය වෙලා යනවා එතකොට අර විතක්ක ਵਿਚාර සංසිඳලා ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන අර ලෞකික සමාධි විදිහටමයි ලෝකෝත්තර සමාධි පැහැදිලි කරන්නේ. අපි ඔබට කිව්ව වචන බුදුන් වහන්සේ භාවිතා කරා. මොකද චිත්ත මේ සිතේ හැමතිස්සම නිවීම සිද්ධ වෙන තැන ඔය ඔය තියෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන සබ. ඔබ දන්නවා ලෞකික සමාධි වලදීත් ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව අනුව තමයි ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා පනවණී ඒකාග්‍රතාව චතුර්ථ ධ්‍යාන. ඒතකොට ඔබ දන්නවා එතනම ප්‍රීති සුඛ ස්වභාවය ඔබ දන්නවා සබ්බකාය කියන තැන චිත්ත සංකාරම් කියන තැනට එනවා. හැබැයි ඒක සිත තුළින් දකින්න තැන. හැබැයි එතන නාම රූප පරිච්ඡේදයක් තියෙන. එතකොට ඒ සිත විස විසිරෙන්නේ නැති සිතක්. ඇත්තට සමාධිමත් ස්වභාව. හැබැයි එතන අභිප්‍රමෝදං චිත්තං සමෝදයන් චිත්තං කියලා කියන්නේ ඔය ප්‍රීති සුඛ කියන ස්වභාවය තමයි. ඒ කියන්නේ ප්‍රීති සුඛ කියන්නේ සැහැල්ලුවනේ. එතකොට ප්‍රීති කියන්නේ සිත ස්වභාවයේ මේ එතකොට මේ ස්වභාව වලින් මිදෙන එකම තමයි. ඇත්තටම මේක දකින්න. මේ පරයය හැම තැනම එකමයි. ඒ කියන්නේ විදර්ශනා සමාධියත් පැහැදිලි කරන්නේ. ඒ චේතු විමුක්තිය තුළ චිත්ත විමුක්තිය තුළ පැහැදිලි කරන්නේ. ඒ විදර්ශනා සමාධියේදීත් ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සංසිඳන තැන ඒ කියන්නේ සවිතක්ක සවිචාර සමාධිය ඒ කියන්නේ එතනම අවිතක්ක ਵਿਚාර සමාධිය, අවිතක්ක අවිචාර සමාධිය. ඒ තුල මොකද්ද මේ ඊට පස්සේ ප්‍රීති ස්වභාවයයි. ඒ ප්‍රීති ස්වභාවය තමයි ඔබ අත්දකින්නේ. ඒ සමාධි ස්වභාවය මතුවේනේ ස්වභාවය. ඒ අත්දැකීම ඔබට ලැබෙනවා. ඒ අත්දැකීම තුළ ඔබ හඳුනා ගන්නවා මේ සමාධි ස්වභාවය කියලා. එතනයි බුදුන් වහන්සේ මේ කාරණාව පෙන්වන්න හේතුව. අනුරුද්ධනේ යම් කාලයක මා විසින් සවිතක්ක සවිචාරෝ සමාධිය වඩන ලදීද ඒ අවිතක්ක විචාර සමාධිය වඩන ලදීද ඒ අවිතක්ක අවිචාර සදාචාර සමාධිය වඩනලද ඒ සප්‍රීතික වූ සමාධිය වඩන ලදී වේ. එහෙනම් නිෂ්ප්‍රීතික වූ සමාධිය වඩන ලදී විය. ඒ සුඛසහගත සමාධිය වඩන ලදුවේ විය. යන්න උපේක්ෂා සමාධිය වඩන ලදුවේ. අන්නේ සමාධි ස්වභාව හඳුනා ගන්න. ඔබ දන්නවා ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර්ථ ධ්‍යාන කියන විදිහටම බුදුන් වහන්සේ ලෝකෝත්තර ධ්‍යානවලදීත් අන්තිමට ඒ ස්වභාව ටිකක් මතු කරනවා. ඒ කියන්නේ ඔය බුදුන් වහන්සේ මත මතු කරන විතක්ක විචාර සංසිඳිලා කොහොම සවිතක්ක සවිචාර ස්වභාව සංසිඳිලා. අවිතක්ක විචාර ස්වභාව. ඔබ දන්නවා මේකේ ශීනාශ්‍රව රහතන් වහන්සේ ඒ කෙලෙස් සංසිඳුණු තැන විතක්ක විචාර පාන පනවන්න බෑ. එහෙනම් දකින්න කියන එකත් වෙන්නේ නැහැ. සවිතක්ක සවිචාර පනවන්නත් බෑ. එහෙනම් අවිතක්ක විචාර ස්වභාව ඒ කියන්නේ අර අවදිමත් ස්වභාවයක් දෙයක් කරගෙන ඒ ස්වභාවෙත් මිදිලා. එහෙනම් එතන අවිතක්ක අවිචාර සමාධියයි. ඒ අවිචක්ක අවිචාර සමාධිය තුළ ඒ ප්‍රීති ස්වභාවයේ ඒ දැනෙන ඔබගේ අත්දැකීමයි. ඒ නිෂ්ප්‍රීතික ස්වභාවය කියන්නේ ඒකත් සුකුම වෙලා යනවා. අන්න සුඛ ස්වභාවයට එනවා. එහෙනම් ප්‍රීති ප්‍රීති කියන සමාධි ස්වභාවය, නිෂ්ප්‍රීතික සමාධි ස්වභාවය, ඒ වගේම සුකුම සමාධි ස්වභාවය, ඒ සුකුම සමාධි ස්වභාවය නිරුද්ධිය වෙලා අන්න එනවා. එතකොට ඒකාග්‍රතේන සමාධි ස්වභාවය. එතකොට මෙතනත් සමාධි ස්වභාව ලෝකෝත්තර සමාධිවල බුදුන් වහන්සේ මනාකොට පෙන්වා දෙන ඔබේ ප්‍රායෝගිකව දකිනම් ඔබට දැකින්න ලැබෙන අපි නිතරම ඔබට කියපු දෙයක් තියෙනවා. මේ සමාධිමත් ස්වභාවවල සුඛ සුකුම ස්වභාව දකින්න ලැබෙනවා කියලා. විවේකද ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥා සමාජ ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥා මේ කියන්නේ බුදුන් වහන්සේ කාරණාවයි. සංඥා අபிසංකරණ නිරෝධයක් නිවන් මඟ කියලා පෙන්වන්නේ. මෙන්න මේ කාරණාවයි. ඒතකොට මේ කාරණාව තමයි උපේක්ෂා සාගත සමාධියේ අවසානයයි. ඒ ਸਰවතා ඥානයයි. ඒ සියල්ල ප්‍රත්‍යක්ෂතාවය තුළ අභ්‍යන්තරයටම දැනෙන දැනීමයි. ඒ දැනීම නම් කිසිවක් නොදැනෙන මිදීමේ ස්වභාවයයි. ඒ සුඛ ස්වභාවයයි. ඒ සුඛ ස්වභාවය දිය වේගය ගියේ ගිය තැන ඒ උපේක්ෂා සහගත ස්වභාවයයි. ඒ සාන්දිටික ධර්මයයි, ප්‍රත්‍යක්ෂ ධර්මයයි. ඒ ਸਰවතතා ඥානේද අන්න එතනම උපතයි. එනම් මාගේ චිත්ත විමුක්තිය අකෝපය, අකම්පිතයි. අක අකෝපචේත විමුක්තියටපත් වෙනවා කිව්වේ මෙන්න මෙතන. එහෙනම් මාගේ චේත විමුක්තිය අකෝපය මේ අන්තිම ආත්ම භාවයයි නැහි ජාතු ගබ්බසේයම් පුනරති කියලා. එහෙනම් මේ නැවත පුනර්භවයක් නැහැ කියන එක කීනා ජාති උසිතන්නා පරංගත්තන් ඉත්තත්තාය කියන එක මෙතනදිත් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්භවෝති ඉදමේව භගවා අත්තමතෝ අයස්මා අනුරුද්ධෝ භගවතෝ එතකොට වාසිතං අභිනන්දති තී එහෙනම් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ දේශනේ වාසිතේ අභිනන්දනය කළා සාදු සාදු කියලා අපි කියන්නේ සාදුබන්තේ යන්නේ අන්නේ අවිරන් දැනේ. ඉතින් ඒ ඉහලින්ම ඒ පිළිගරගත්ත ඒ තුල අන්න කටයුතු කරලා ඒ මගපල ලබන්න හේතු වුණා කියන කාරණේ තමයි ඒ පැහැදිලි කරන්නේ. ඉතින් මෙන්න මේයි වැදගත් වෙන්නේ. මේ පිරිසිදු ධර්මය අපි හඳුනා ගන්න ඕන. සමාජයට ගිලිහුණු විදර්ශනා ඥානය අවදි කර ගන්න ඕන. සමාජයට ගිලි වෙලා තියෙන